නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අපි ඊටම දයාවෙන් මේ මොහොතේ යලි ඔබ මුණ ගැහෙනවා. ඔබ දන්නවා මේ අපි ඔබට සමීප කරන්නේ මිලිඳු රාජ ප්‍රශ්නය සඳහාම් පිළිසඳර බව. ඉතින් ඒ සඳහා අද දවසෙත් අපි සූදානම් පූජනීය මහා සංඝරත්නය අපි තම ආදර ගෞරවයෙන් වැඩම කරගන්න තේදුනා. ඉතින් කාශ්‍යප භාග්‍යවත් අරහ සම්මා සම්බුදු රජුන් දවසේ ඒ ඒ ඒ බුද්ධ ශාසනයේ යම් තැනක ඇති කරගත්තු ප්‍රාර්ථනාවන්ට අනුව නාගසේන මහරහතන් වහන්සේ මනලෝ පහළ වීම ඒ අරිහත් ඒ අරහත් භාවය සාක්ෂාත් කිරීම ඒ වගේම මිලිඳු රජතුමා පහළ වීම මිලිඳු රජතුමාට නාගසේන මහරහතන් වහන්සේ සම්මුඛ වීම ඉන් අනතුරුව ඒ පැන විසඳීම ආදි වශයෙන් දැන් අපි වැඩසටහන් කිහිපයක මිලිඳු රාජ ප්‍රශ්නය අර්ථ ලිහිල් කොට දැනගන්නට යෙදුණා. ඉතින් අදත් ඒ සඳහා අපට අවස්ථාව දෙනවා. අපි පින්වත් අපගේ පින්වත් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගෙන සාකච්ඡාව ඔබට සමීප කරන්න සූදානම් වන්නේ. ඉතින් මේ පිණිස අද දවසෙත් අපට මහත්ම කරුණාවෙන් මැදිරියට වැඩම කොට වදාළ අපගේ පූජනීය මහා සංඝරත්නය අප පිළිගන්න සූදානම්. ඒ අතරම අපි ඔබට සිහිපත් කරනවා අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ පින්වත් ඩග්ලස් හේමජිත් මහත්මයා පින්වත් රංජිත් ප්‍රියංග මහත්මයා එවැගේම පින්වත් රොෂාන් ප්‍රියංකර මහත්මයා සහ ගයානි නිසංසලා මහත්මයාන පින්නතුන් විසින් තමයි අද දවසේ සදැහැති දායකත්වයේ දනු ලබන්නේ. ඉතින් මේ පින්වත් සියලු දෙනා හිතා මෙත් සිතින් අපි සිහිපත් කරගෙන සාකච්ඡාව ආරම්භ කරමු. එහෙමනම් අපට කරුණාවෙන් වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූජනීය ශිෂ්‍ය රත්නයන් වහන්සේ අවසරයි පින්වත් වැලිමඬ සද්දාශීල ස්වාමින්දයන් වහන්සේ ඊටාම ගෞරවයෙන් පාද අභිවන්දනයෙන් අද දවසෙත් අපි පිළිගන්නවා. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා අවසරයි ස්වාමීනි නමෝ බුද්දාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලුක ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මේ දවස්වල කතා කරගෙන කතා කරන්නේ මිලිඳු රාජ ප්‍රශ්නේ එහෙමයි ස්වාමීනි එතකොට මේ මේ මිලිඳු රාජ ප්‍රශ්නයේ තියෙන කතිකාව ඇසුරෙන් තමයි අපිට තේරෙන්නේ ඒ කාලේ හිටපු ගිහි අයගේ ඥාන ශක්තිය කොහොමද? රහතන් වහන්සේලාගේ ඥාන ශක්තිය කොහොමද කියලා. ඒකට අනිත් පුදුමේ තමයි මේ සිද්ධිය වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා අවුරුදු 500කින්. එතකොට අවුරුදු 500ක් ගිය තැන සිද්ධ වෙන සිද්ධියක් මේ. එතකොට ඒ වෙනකොට ලංකාවට මේ බුද්ධ ශාසනේ රැගෙන ඇවිල්ලා අවුරුදු 300 250ක් විතර ගත වෙලා. ඒතර මේ යුගයේ වෙනකොට ලංකාවේ ත්‍රිපිටකයත් ගාන්තාරූඪ වෙලා. නමුත් ඒ ත්‍රිපිටකේ ගාන්තාරූඪ වෙච්ච ත්‍රිපිටකේ ඉන්දියාවට රැගෙන ගියාද නැද්ද කියන එක අපි ඒක තේරෙන්නේ නැහැ. ඒතර කෙසේ නමුත් මිලිඳු රාජ ප්‍රශ්නය මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මනාව තේරුම් ගන්නට සුදුසු එක්තරා දහම් පරයය. එහෙමයි ස්වාමී. එතකොට මේක අපිට ලැබිච්ච වාසනාව තමයි මිනිස්සු අතරට ආපු එක. එහෙමයි. මේක හැංග වෙලා වියතුන් කියන පිරිසක් අතර තමයි පරිශීලනය වුණේ. ඒත් ඔවුන් පවා අර්ථ විග්‍රහයක් කරගන්න ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මේක කොච්චර වටිනවද කියනවනම් මේ උතුම් ශ්‍රී සද්ධර්මය සිංහලයට පරිවර්තනය කරන්න කියලා කීර්තිසී රාජසිංහ රජුරු ඉල්ලා හිටින්නේ. එහෙමයි. එතකොට වැලිවිට සරණංකර සංඝරාජනාහිමිපාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස පාලියෙන් තිබුණු මිලිඳු රාජ ප්‍රශ්නේ සිංහලයට හරවනවා. එතකොට ඒ විදිහට තමයි පාලි මිලිඳු රාජ ප්‍රශ්නයත් සිංහල මිලිඳු රාජ ප්‍රශ්නයත් දායාද වෙන්නේ. ඉතින් මේ සියල්ල ඇසුරින් අපිට අනුවාදනය වුණ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අතින් මිලිඳු රාජ ප්‍රශ්නේ අර්ථ විග්‍රහයත් අනුවාදයත් එක්ක තමයි අපි මේ මේ ධම් සාකච්ඡාව කරගෙන යන්නේ. ස්වාමීනි අවසරයි අපි ගිය සතියේ අපේ සාකච්ඡාව නැවතුනේ මිලිඳු රජතුමන් නාගසේන මහරහතන් වහන්සේගෙම සම්නතේ දුන් ප්‍රශ්නෙන් මේ පැවිදි භාවයේ අර්ථය කුමක්ද කියලා ප්‍රශ්නේ. ඒ පිළිබඳව ඔබ වහන්සේ අපට කරුණු පැහැදිලි කරලා දුන්නා ස්වාමීනි අවසරයි. ඔව් පැවිදි භාවයේ අර්ථයත් ඒක තමයි සාකච්ඡාව ඉදා දවසේ ආරම්භ වෙන්නේ. එහෙමයි. ඒකට පැවිදි පැවිදි වීමක් මේ ලෝකේ මනාව තියෙනවා නම් පැවිද්ද තියෙන්නේ දුක් නිරුද්ධ කර ගැනීම පිණිසත් ආපහු දුක් හටගන්න නැතිවීම පිණිසත්. මේ කියන්නේ හුදෙක් ගත්තොත් එහෙම අමා මහ නිවන පිණිසමයි මහානකම තියෙන්නේ. ඒ කියන්නේ කෙලෙස් යුද්ධය නැමැති යුද්ධයට යන සෙබළුන් සරසවපු දේ තමයි කතාවද. ඒ නිසා ඒ යුද ඇඳුම ඇඳගෙන නිකන් ඉන්නේ නැහැ. ඒක යුද්ධෙටනේ තියෙන්නේ. අනේ ස්වාමීනි මේ මහත් වූ පරිශ්‍රමයේ වික්ෂුන් වහන්සේ දරන අපි කවරාකාර විදිහට අනුමෝදන් වෙන්න ඕනද අපිට සාමාන්‍ය සමාජයට හිතුවාට මේ දුටුවාට මේ කාරණාව මෙනෙහි නොවනවා වෙන්න පුළුවන් ස්වාමීනි අවශ්‍ය ඒක තමයි ඉතින් මොනව කරන්නද මේ දැන් වෙච්ච දේවල් එක අර අද කාලේ එක එක සංසිඳිත් එක්ක මේ ඔය කොහොම කතා යට ගිහිලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ දැන් මේ ධර්මයේ ඇසුරින්වත් අපිට මේ සංගසරණ තේරුම් ගන්නවා ඉතින් කෙසේ නමුත් නාගසේන මහරහතන් වහන්සේ කියනවා එක එක අදහසින් මහාන වෙනවා. නමුත් මනාව පැවිදි වෙනවා නම් නිවන් දකින්න පැවිදි වෙන්නේ කියලා. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේ නිවන් දකින්නද මහාන උනේ? ඊට පස්සේ කියනවා මම පුංචි කාලේ මහාන උනේ. ඒ නිසා මම දන්නේ ඕක. නමුත් මට හිතුණා මේ ශ්‍රමණයන් වහන්සේලා මොන හරි දන්නවා කියලා. පස්සේ ගුරුවරු මාව හික්මෙව්වා. හික්මවනකොට මම මේ ධර්මයෙන් තේරුම් ගත්තා අමාමහ නිවන පිණිසයි මේ පැවිද්ද තියෙන්නේ කියලා. ඉතින් තාමත් නාගසේනයන් වහන්සේ දක්ෂයි කියලා උදන් අනමින් මිලිඳු රජුරෝ සතුටටපත් වෙනවා. ඉතින් අද තියෙන්නේ ප්‍රතිසන්දි ප්‍රශ්නය කියලා ඊළඟට රජුරෝ අහපු ප්‍රශ්නේ. එතකොට මේකේ තියෙන්නේ අහනවා මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි නාගසේනයන් වහන්සේ මරණයටපත් වූ ඇතන් කෙනෙක් යාලි පිළිසිඳ ගන්නාහුද? ස්වාමීනි නාගසේනයන් වහන්සේ මිනිස්සු මැරෙනවානේ. ඒ මැරෙන අය මේ මේ ආය පිළිසිඳ ගන්නවද? තවත් කුසකට යනවද? ආය උප්පත්තියක් තියනවද කියලා හෙවි. දවසක ඇතැන් අය පිළිසිඳ ගනී, ඇතැන් අය පිළිසිඳ නොගනී. සමහර අය මැරෙන අයගෙන් සමහර අය උපතක් කරා යනවා. සමහර අය උපතක් කරා යන්නේ නැහැ. ඊට පස්සේ අහනවා එහෙනම් උපතක් කරා යන්නේ කවුද නොයන්නේ කවුද? කියනවා රජතුමනි කෙලෙස් සහිත වූ සත්වෝ පිළිසිඳ ගනි. කෙලෙස් සහිත කෙනෙක් ඉන්නවා නම් එයා පිළිසිඳ ගන්නවා. පිළිසිඳ ගන්නවා. උපතක් කරා යනවා. කෙලෙස් නැති කෙනෙක් ඉන්නවා නිකෙලෙස් කෙනෙක්. ඒ නිකෙලෙස් කෙනා ආයෙ උපතක් කරා යන්නේ. ආයෙ පිළිසිඳ ගන්නෑ. ආයෙ කුසකට යන්නේ නෑ. ඊට පස්සේ බලන්න මේ රජ්ජුරුවන්ගේ මොළේ කියන්නේ එහෙම ප්‍රශ්න අහලා එකපාරම අහනවා ස්වාමීනි ඔබ වහන්සේ පිළිසිඳ ගන්න කෙනෙක්ද නැති කෙනෙක්ද එහෙමයි ඒතර රජ්ජුරුවන්ට මොකද්ද මේ අහන්න ආසාව තියෙන්නේ මේ අරහත් භාවය <laughs> අරහත්ය ඔබ වහන්සේ රහත් වෙලාද නැද්ද කියලා තමයි අහන්න ඕනේ මේ රජ්ජුරෝ මේකට කතාව ගත්ත ප්‍රශ්න මේ කීපයක් ඉස්සරහින් ඉස්සරහින් හදාගෙන එහෙම <laughs> හදාගෙන එහෙම ඒ ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නම් ගැලවෙන්න බැරි විදිහට උත්තරේ කටටම තියලා අහන්නේ එහෙමයි එහෙම නේද ආය වෙනම කල්පනා කරන්න ඉඩක් නොතියාවනේ ආය කල්පනා කරන්න ඉඩක් නැහැ අවශ්‍යයි ආ දැන් මේ වගේ වෙලාවක අපි බලමු නාගසේන මහරහතන් වහන්සේ කොහොමද උත්තර දෙන්නේ කියලා ඒ වගේම මේ වෙලාවේ අපි බලමු රහතන් වහන්සේ නමක් කොහොමද උත්තර දෙන්නේ කියලා ඊට පස්සේ එහෙම අහපු ගමම්ම එහෙමයි ස්වාමී. අහපු ගමම් නාගසේන මහරහතන් වහන්සේ කියනවා ඉදින් මහරජාණෙනි මම උපාදාන සහිතව මේ යන්නේ නම් පිළිසිඳ ගන්න කෙනෙක් වෙමි. මම උපාදාන නැතුව මේ ගියොත් මම පිළිසිඳ ගන්නෙ නැහැ. එහෙමයි ස්වාමී. ධර්මයටනේ තැන දුන්නේ. එහෙමයි. දැන් මේ උත්තරෙන් හොයන්න බෑනේ. මේ ඒකට බලන්න රහතන් වහන්සේලා අරහත්ත්වයේ පිණිස කොච්චර අල්පේච්චයිද කියලා. ಗುಣ ප්‍රකට නොකිරීම. එහෙමයි ස්වාමීනි. මේ රහතන් වහන්සේලාගේ නිකලෙස් බව නම් හිතා ගන්න බෑ. ස්වාමීනි එහෙම රහතන් වහන්සේ සිය රහත් භාවය ප්‍රකාශ නොකරන්නේමද? කොහොමද ඒ කාරණාව අපි කරුණු සහිතව යම් යම් තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා. එහෙමයි. නමුත් මේ මුළු බුද්ධ ශාසනයෙම දිහා බලනකොට ගොඩාක් රහතන් වහන්සේලා ප්‍රකට නොකරන ස්වභාවයන් යුක්තයි. දැන් මෙහෙම හිතන්නකෝ මේ මුළු දැන් රහතන් වහන්සේලාගේ උදාන ගාථා තියෙනවා. ඒකට උදාන ගාථා තියෙන්නේ 200 ගානක් 300 ගානක් වගේ. රහතන් වහන්සේ වැඩිම ගත්තොත් අපි රහතන් වහන්සේලා 1000කගේ විස්තර. බුද්ධ ශාසනයේදී. නමුත් රහත්ුනේ කොච්චරද? නේද? රහත්ුනේ කොච්චරද? ඒතර කොච්චර රහත් වුණාද? උන්වහන්සේලා ගැන නාම මාත්‍රයක් නැහැ නේ. නාම මාත්‍රයක්. ඉතින් ඒ නිසා පෙලක් අවස්ථාවලදී ප්‍රකට වෙන අවස්ථා තියෙනවා. ප්‍රකට කරන අවස්ථා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් හුදෙක් රහතන් වහන්සේලා අරහත්ත්වයේ පිණිස අල්පේච්චයි. ඒ කියන්නේ රහත් බව ප්‍රකාශ නොකරන ස්වභාවයෙන් යුක්තයි. නමුත් කරුණු යෙදෙන අවස්ථාවලදී ප්‍රකාශ කරලා තියෙන අවස්ථා කිහිපයකුත් බුද්ධ ශාසනයේ තියෙනවා. ස්වාමීනි මහා සංඝරත්නයේ තියෙන ගුණය අපි කවර කවර විදිහට අනුමෝදන් වෙන්න ඕනේ. ඒ ඒ ගුණයට කියන්නේ අල්පේච්චයි. එහෙමයි. අල්පේච්චයි. දැන් මෙහෙම තියෙනවා. දැන් ඕන කෙනෙක් ඉන්නවා ලද දෙයින් සතුටු වෙනවා. ලද දෙයින් සතුටු වෙලා එයා කල්පනා කරනවා මම ලද දෙයින් සතුටු වෙනවා කියලා අන් අය දැනගන්නවා නම් හොඳයි. ඒක මේ මහේච්චයි. මහේච්චයි. කෙනෙක් තුන් සිවුරෙන් විතරක් ඉන්නවා. එයා කල්පනා කරනවා මං තුන් සිවුරෙන් විතරක් ඉන්නවා කියලා අනිත් අය දැනගන්නවා නම් හොඳයි. ඒතකොට එයා මහේච්චයි. ස්වාමීනි අපේ තියෙන ලාමක දේ යලි යලි අපිම දැන ගැනීම පිණිස අපි සිහිනුවන අදා ගන්න ඕනද ස්වාමීනි? අමංගේ තියෙන ලාමක බව අපේ තියෙන ලාමක බව පේන්නේ ධර්මයෙන්මයි. එහෙමයි මේ කටට උත්තරේ දීලා රහත් වෙලා මේද නැද්ද කියන එක දැන් මේකට සාමාන්‍ය උත්තරයක් දෙනකොට අනිවාර්යෙන් කිය වෙනවා. නමුත් අපේ මහරහතන් වහන්සේ ධර්මයේ ඉස්මතු කළානේ මම උපාදානව මිය ගියොත් කුසකට යයි උපාදාන නැතුව මිය ගියොත් මේ කුසකට යන්නේ නැතුව ඉඳී. පිරිසිඳ උපතක් කරා යන්නේ නැතුව ඉඳී කියලා. එතකොට ඒකෙන් රජතුමාට උත්තරේ නේ රජතුමා එකපාරම කියුණා රජතුමාට ඔබ වහන්සේ නම් පුදුම දක්ෂයි කියලා. අර උත්තරේ දුන්න විදිහට. ඔබ වහන්සේ නම් පුදුම දක්ෂයි. ඒ ස්වාමීන් නේද? එතකොට දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ඉන්න පුළුවන් බ්‍රහ්මචාරී. එතකොට එයා බ්‍රහ්මචාරී බව ප්‍රකට කරනවා. මම බඹසර රකින්න කෙනෙක් කියලා. එතකොට එයාගේ බඹසර කියන එක සීලයක්. ඒක ප්‍රකට නොකර ඉන්න එක අල්පේච්ඡ බව. සාමාන්‍යයෙන් සීලයයි අල්පේච්ඡ බවයි කියන දෙක ගත්තොත් එහෙම වඩාත් උත්තරම වෙන්නේ අල්පේච්ඡ බව. අපිච්චස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. අල්පේච්ඡ කෙනාටයි ධර්මයේ තියෙන්නේ මහිච්ඡ කෙනාට නෙවෙයි. සමහර උපාසකම්මලා ඉන්නවා බලන්න කට ඇරියොත් විස්තරي ඔක්කොම කියනවා. ඕකටනේ අර ඉස්සර උපමා කතාවක් කියන්නේ. අනේ අපේ ගෙදර මේ හරි වැඩේ උනේ මේ මීයේ පැන්න ගවා අර ලොකු පුතා ඇමරිකාවෙන් ගෙනාවු ෆ්‍රිජ් එක උඩ පූසා හිටියේ. එතනින් පැන්න ගමන් අර එංගලන්තේ ඉඳලා එවපු ලොකු ටීවී එක උඩින් පැන්නේ කියලා. අර ගෙදර තියෙන බඩු ලිස්ට් එක ඔක්කොම කිව්වේ. උපාසකම්මලා ඒ වගේ තියෙනවා සමහර උපාසකම්මල ඉන්න වට වන්දනාම කියලා අහවල් දැන්න මේම ආදාර කළා. ස්වාමීනි මේ මහච්ච බව ශීලයට වදුරු කරනවාද? මහේච්ඡ බව සීලයට උවදුරු කරනවාද කියනවටත් වැඩිය මහේච්ඡ බව නිවනට අන්තරාය කරනවා. අල්පේච්ඡ බව නිවනට ඔහුව කැඳවාගෙන යනවා. දැන් අපි හිතන්නකෝ කලින් ජීවිතේ අපි අපේ මොනවාරි ගුණයක් හෝ අගුණයක් හෝ තිබ්බා කියලා. මොනවාරි ගුණ තිබ්බා කියන්නකො හොඳ ගති ගුණ. අපි ඒවා ලෝකෙට කී කියා ගියා කියන්නකො. දැන් අපිවත් දන්නේ නැහැ මේ කාලේ මොනවද අපි තුල තිබ්බේ කියලා. මේ ජීවත් වෙන අර ඉස්සල්ලා මේ දහම් පරයයන් කිව්වා වගේ මම කියන සංඥාව පිටේ ඉඳලා සක්කාය දිට්ඨිය වැසගෙන තමයි අපි මේ ඔක්කොම සෙල්ලම් ටික දාන්නේ. පැහැදිලිද? දැන් ඔක්කොම සෙල්ලම් ටික එහෙමනේ. දැන් අපි ගත්තොත් එහෙම. දැන් ඔන්න අපි මෙහෙම කියමුකෝ ඔන්න දැන් කාලයක් ගිහිලා මගේ දත් ටිකත් වැටෙනවා. කතා කරගන්නත් බැරුව යනවා. ඊට උඩ කවුරුවත් අපිට බනට කතා කරන්නේ නැහැ. අවශ්‍යයි. නේද? කවුරුත් බනට කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මොකක් හරි ලෙඩක් ඇවිල්ලා මේ රූපී විරූපී වෙලා අපි කියමු පිළිකාවක් හැදිලා සම්පූර්ණ ඇට සැකිල්ල විතරක් මතුවෙනවා. ඒකට කවුරුවත් අපිට බනට කතා කරන්නේ නිරෝගී බව තියෙන තාක්කල් සෙල්ලම්. ජීවිතේ තියෙන තාක්කල් සෙල්ලම්. තේරුණා නේද? ඊළඟට තරුණකම තියෙන තාක්කල් සෙල්ලම්. ඊළඟට අපි සාමාන්‍යයෙන් හැරමිටින් ගිහිල්ලා ඊළඟට බොහොම වාරුවෙන් නැගිට ගන්න බැරුව නිතර බෙහෙත් බිබී වයසට ගියට පස්සේ කවුරුත් බනට ගෙන්න ගන්නෑ. එහෙමයි. මේවා දැනගෙනම බන කියන්න ඕන. අවසරයි අවසරයි ස්වාමීනි. පින්වතුනි මිලිඳු රාජ ප්‍රශ්නය සදාහම් පිළිසඳර සමග ඔබ රැඳෙන්නේ ඒ උතුම් සදහම් පිළිසඳර නිසා නාගසේන මහරහතන් වහන්සේ ඒ වගේම මිලිඳු රජුන් අතර සිදු වුණු ඒ උතුම් පිළිසඳර නිසා මහත් වූ දහම් පරයායන් ඔබටත් මට විවරණය වෙනවා දැන කියා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමින් අපි තවදුරටත් ඒ කාරණා දැනගන්න සූදානම්. අවසරයි ස්වාමීන්. ඉතින් ඒ නිසා මේ දැන් ඒ විදිහට පළවෙනි ප්‍රශ්නේ ප්‍රතිසන්දි ප්‍රශ්නේ එහෙමයි. නාගසේන මහරහතන් වහන්සේ අරහත් වෙලාද නැද්ද කියලා බලන්න තමයි රජතුමාට වචනෙන්ම අල්ලගන්න උවමනාව තිබ්බේ. නමුත් රජතුමා පෙරදුනා. රජතුමාගේ වාද ප්‍රතිවාද නැමැති රළ වෙරළයිනෙන් අවසන් වුණා. රජතුමාගේ වාද ප්‍රතිවාද නැමැති ගංගාව නාගසේන මහරහතන් වහන්සේ නැමැති සෙඩ හිරු රසින් වේලී ගියා. ඉතින් ඒ නිසා රජතුමා ඉතින් ඉතාම සන්තෝෂයටපත් වෙනවා. රජතුමා නැවත අහනවා දැන් මේ ප්‍රශ්නේ යෝනිසෝ මනස්කාර ප්‍රශ්නේ. නිරේන්ද්‍ර රජුරෝ නාගසේන මහරහතන් වහන්සේ අහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ යමෙක් පිළිසිඳ නොගනිත් නම් ඔහුහු පිළිසිඳ නොගන්නේ යෝනිසෝ මනස්කාරය නිසාද? එහෙමයි ස්වාමී. යම් කෙනෙක් දැන් අර කිව්වනේ අර පිළිසිඳ ගන්න විදියයි නොගන්න විදියයි කිව්වනේ. අවස්ථා දෙක. අවස්ථා දෙකක් ඉස්සලා කිව්වනේ. ඊට පස්සේ දැන් අහනවා පිළිසිඳ ගන්න ඇත්ත. ඒ කියන්නේ උපතක් කරා යන්නේ නැති වෙන්නේ යෝනිසෝ මනසිකාරය නිසාද? එහෙමයි. උපතක් කරා යන්නේ නැත්තේ යෝනිසෝ මනසිකාරය නිසාද? ඊට පස්සේ දැන් මේ යෝනිසෝ මනසිකාරය කියන එක අපිට අපි ටිකක් තේරුම් ගන්න ඕනේ. ඒතර යෝනිසෝ මනසිකාරය කියන්නේ මානසිකාරය කියලා එකක් තියෙනවා. එතකොට මේ මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයේ එක්කෝ අයෝනිසෝ මානසිකාරයේ. එහෙමයි. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ මේ මානසිකාරය පවතින පුළුවන් විදි දෙකද ඔබ වහන්සේ මතක ඔව් මානසිකාරය ওই දෙවි විදිහකට පවතින පවතින එක්කෝ යෝනිසෝ මානසිකාරය එක්කෝ අයෝනිසෝ මානසිකාරය මේ කර්ම සකස් වීමත් එක්ක. නැත්තම් මේ ඕනම විදිහක මානසිකාරයක් පිටිනවා. දැන් මානසිකාරයක් නැතුව කල්පනාවක් පිටින් නැතුව අපිට ඇහෙන් රූපයක් ගොදුරු කරගන්න බෑ. ඒ කියන්නේ කෙනෙක් පණ පිටින් ඉන්නවා නම් මේ පණ පිටින් ඉන්න කෙනාට ඉන්ද්‍රියන් හය කොතනක හරි මානසිකාරයක් පිටිනවා. එතකොට මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ කෙලෙස් ගෙවෙන විදිහට හිතනවා. කෙලෙස් ගෙවෙන විදිහට. ආශ්‍රව උපදින් නැති විදිහට. ආශ්‍රව ගෙවි යන විදිහට. කොහොමද ස්වාමිනේ එහෙම හිතන්නේ අවශ්‍යයි. එහෙම හිතන්නේ දැන් ඒක බලමු දැන් මේකෙන්. <laughs> ඒ අවශ්‍යයි. මේක සම්පූර්ණ ඊට පස්සේ විස්තර වෙනවා. එහෙමයි. ඒ මානසිකාරය කරන විදිය යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය කියන එක යම් විදියකට තේරුම් ගන්න කියවන්න සබ්බාසව සූත්‍රය. එහෙමයි. ඒ සබ්බාසව සූත්‍රයේ තියෙන යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ස්වාමී දැන් එතන යෝනිසෝ මනසිකාරය විදිහට සබ්බාසව සූත්‍රය විස්තර වෙන්නේ නෝපං ආශ්‍රව නෝපදිවීම පිණිසත් උපං ආශ්‍රව ප්‍රාණය වීම පිණිසත් යම් විදියකට කෙනෙක් කල්පනා කරනවාද ඒ කල්පනා කිරීම තමයි කියනවා යෝනිසෝ මනසිකාරය. මයි ස්වාමීනි. එතකොට හුදෙක් ගත්තොත් එම ආර්ය සත්‍ය නිවන් මාර්ගයත් එක්ක තියෙන කල්පනාව. ඊට පස්සේ අහනවා යෝනිසෝ මනසකාරයේ නිසාද උප උපදින් නැත්තේ උප උපත්ය නැත්තේ කියලා. ඊට පස්සේ රාමහරජාණනි යෝනිසෝ මනසකාරයේ නිසාත් ප්‍රඥාව නිසාත් අන්‍ය වූ කුසල් දහම් නිසා. උපතක් කරා නොයන්න නම් යෝනිසෝ මනසිකාරයත් ඕන ප්‍රඥාවත් ඕන අන්‍ය කුසල දහමුත් ඕන. ඒතර නාගසේන මහරහතන් වහන්සේ දැන් මේ කරුණ විස්තර කරන්න ওই වචන ටික පාවිච්චි කළානේ. ඔව් ස්වාමීනි. යෝනිසෝ මනසිකාරයත් ඕන ප්‍රඥාවත් ඕන අන්‍යෝ කුසල දහමුත් ඕන කියලා. දැන් බලන්න මේ රජතුමාගේ මතක ශක්තිය කියන්නේ දැන් මේ කරුණ විස්තර කරද්දී වෙන කරුණකට යන්නේ නැතුව ඔය තුනේම අර්ථය හොයාගෙනම තමයි රජ්ජුරු ඊළඟ කතාවට යන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දහම් කතාවක් කරන්න ගියාට පස්සේ බොහෝ විට සමහරවිට දහම් කතාව අවසන් කරන්න කලින් සමහරවිට මේ සාකච්ඡාව කරන කෙනා දහම අහන කෙනා වෙන මොකක් හරි අහනවා. අපිටම තේරෙනවා දැන් මෙයා ආවේ පළවෙනි ප්‍රශ්නේ වෙන උත්තරේ ගන්න වෙන මේකට. ඊට පස්සේ දැන් මෙයා කරකැවෙන්නේ වෙන පැත්තකට. එහෙමයි. කියලා හිතෙනවා. සමහර මිනිසුන්ට තියෙනවා නිකන් කතා කිරීමේ ආසාවක්. ඉතින් ඔය වාගේ මොනෝ හරි මේ සංසාරේ පටලැවි පටලැවි සත්වය යනවා. පව් ඉතින් මොනව කරන්නද? පව් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ සසරේ මේ ගහගෙන යන සත්වයා සංසාරයෙන් නිදහස් කළා. අනේ මේ ලෝකේ මහා පින්වන්තයෝ සංසාරයෙන් නිදහස් වුණා. මිහිරි ශ්‍රී සද්ධර්මයක් ශාස්ත්‍රඥාන්සේ ලෝකෙට දේශනා කළා. මේ වාගේ උත්තම රහතන් වහන්සේලා අවුරුදු 500ක් ගිය තැන නමුත් පහළ වුණා. මේ වාගේ ශ්‍රාවකයෝ ගිහි ශ්‍රාවකයෝ මනාව ධර්මයේ ශ්‍රවණය කළා සාකච්ඡා කළා. ඉතින් ඒ යුගයක් බුද්ධ ශාසනයේ තිබ්බා ඒකාන්තයෙන් බුද්ධ ශාසනය ඒකාන්තයෙන් අනුත්තරයයි. උතුම් ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒ කාරණාවත් මේ අතරේ සිහි කරමින් දැන් මිලිඳු රජුරෝ අහනවා ස්වාමීනි දැන් කියනවනේ යෝනිසෝ මානසිකාරය ප්‍රඥාවත් අන්‍ය වූ කුසල් දහමුත් මුල් කරගෙන ආය උපත කර යන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ අහනවා ස්වාමීනි ප්‍රඥාව යනු යෝනිසෝ මානසිකාරයමද? ප්‍රඥාව කියන්නේ යෝනිසෝ මානසිකාරයමද? දැන් ඔන්න ඕක අතිශයින් වටිනා කාරණාවක් මහත්මයා. මක් නිසාද යන්නේ? දැන් සාමාන්‍යයෙන් ඔයා අපි කතා කරගෙන ඉන්නකොට කියන ඔයාට නම් හොඳ හොඳ මානසිකාරයක් තියෙනවා. ඊටසේ එයාත් කල්පනා කරද්දී එයා තමන් ගැන උනක් කල්පනා කරන්න පුළුවන් මට හොඳට යෝනිසෝ මානසිකාරය තියෙනවා. කියලා. එතකොට දැන් ඒ තමන්ට අපි කියමු අපි තමන් තේරුම් ගත්ත හෝ යෝනිසෝ මානසිකාරය තමන්ට තියෙනවා කියලා. එතකොට මෙතන වැදගත්. එතකොට එහෙනම් ඒ යෝනිසෝ මානසිකාරයමද ප්‍රඥාව කියන්නේ. ස්වාමීනි අවසරයි යෝනිසෝ මනසිකාරය කුමද්දයි පිළිතුරු අපට ලැබුණත් තව නෑ නෑ නෑ <laughs> අවසරයි දැන් ඊළඟට විස්තර වෙනවා එහෙමයි ඒකට ඉතින් හැබැයි මා මේ මම සූත්‍රයේ කරුණක් කිව්වා එහෙමයි මෙතන අර මනසිකාර කියන වචනේ යනවා ඊට පස්සේ කියනවා යෝනිසෝ මනසිකාරයමද ප්‍රඥාව කියන්නේ කියලා නෙවෙයි ඊට පස්සේ කියනවා නැත රාජතුමනි යෝනිසෝ මනසිකාරයම ප්‍රඥාව නෙවෙයි එහෙමයි ස්වාමීනි මානසිකාරය යනු වෙනත් එකක් ප්‍රඥාව කියන්නේ වෙනම එකක්. මානසිකාර කරනවා කියන්නේ එකක් ප්‍රඥාව කියන්නේ එකක්. ඊට පස්සේ කියනවා මහරජාණෙනි එළු බැටළුවන් ගව මහීසයන් ඔටුවන් බූරුවන් ආදී සතුන්ටත් මානසිකාරය තියෙනවා. මේ සතා සිව්පාවටත් මානසිකාරය තියෙනවා කල්පනාවක් තියෙනවා. නමුත් ඔවුන්ට ප්‍රඥාව නැත. එහෙමයි එහෙනම් සතා සිව්පාවන්ට ප්‍රඥාව නැහැ. ප්‍රඥාව කියන එක මේ එහෙනම් උත්තරීතර දෙයක්. ඊට පස්සේ කියනවා ඒ නිසා ප්‍රඥාවයි මානසිකාරයයි යෝනිසෝ මානසිකාරය කියන්නේ දෙකක්. දැන් මෙතන අර යෝනිසෝ කියන වචනේ නාගසේන මහරහතන් වහන්සේ ගන්නෑ. එතන මානසිකාරය කියන්නේ කකර හේතුවක් ඇති. එහෙමයි ස්වාමී. මානසිකාරයයි ප්‍රඥාවයි කියන එක දෙකක්. එකක් නෙවෙයි. ඉතින් මෙහෙම කිව්වට පස්සේ හැබැයි නේනම් ස්වාමීනි ඔබ වහන්සේ නම් පුදුම විදිහට මේක විස්තර කළා කියලා සතුට වෙනවා. සන්තෝෂයටපත් වෙනවා. <laughs> ඒ විදිහට යෝනිස මානසිකාර්ය සම්බන්ධ මේ ඊළඟ ප්‍රශ්නේ රජතුමා අහලා ඒ ගැන සන්තෝෂයටපත් වෙනවා. <laughs> ස්වාමීනි අවසරයි අපිට බොහෝ කාරණා අපේ පින්වත් උදවියට දැනගන්න ලැබේවි ස්වාමීනි ප්‍රඥාව යෝනිසෝ මනස්කාරය ආදි වශයෙන් ප්‍රශ්න මතු කරන්න දැන් පටන් ගත්තා මිලිඳු රාජතුමා අවසරයි ස්වාමීනි ඒක ඒක තමයි මෙතන ඉඳලා තමයි හරි වටිනවා එහෙමයි සාමාන්‍යයෙන් අපේ බුද්ධ ශාසනයේ තියෙන ප්‍රඥාව මානසිකාරය සීලය ශ්‍රද්ධාව ඊළඟට වීරිය මේවා කියලා අපි පාවිච්චි කරනවානේ වචන. ඒ වුණාට වීරිය කියන්නේ කොයි වගේ දෙයක්ද? එහෙමයි. සිහිය කියන්නේ කොයි වගේ දෙයක්ද? ශ්‍රද්ධාව කියන්නේ කොයි වගේ දෙයක්ද? එතකොට අපිට ඒක අපූර්වට ඉගෙන ගන්න ලැබෙනවා මෙතනින් පස්සේ. එහෙමයි. ඉතින් ඒ නිසා දැන් රජතුමා දැන් ගැඹුරු දහම් කතිකාවතට එන්න හදන්නේ. ගැඹුරු ධර්මය කියලා කියන්නේ සාමාන්‍ය මිනිසයාට දුෂ්කරව උපද්වා ගත යුතු ධර්ම වලට. එහෙමයි ස්වාමීනි. දුෂ්කරව ශ්‍රද්ධාව කියන්නේ ගැඹුරු ධර්මයක්. එහෙමයි ස්වාමීනි. වීරිය කියන්නේ ගැඹුරු ධර්මයක්. ගාම්භීර ධර්මයක්. ඇයි මේ ලෝකයේ යම්තාක් මහරහතන් වහන්සේලා සිටිත්නා. ඒ මහරහතන් වහන්සේලා ස්පර්ශ කරපු දේවල්නේ වීරිය කියන්නේ. කුසල් කියන්නේ මහරහතුන් වහන්සේලා ස්පර්ශ කරපු ඒවානේ. නේද? එතකොට මහරහතන් වහන්සේලා ආර්ය ශ්‍රාවකයෝ ස්පර්ශ කරපු දේවල් තමයි කුසල් කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් කිසිම පාරමිතාවක් නැති සසරේ පුරුදු කිරීමක් නැතුව සාමාන්‍ය අය මේවා ස්පර්ශ කරන්න යනකොට ලේසි නෑ. ඒ නිසා මිනිස්සුયો වැටි වැටි තමයි නැගිටින්නේ. කවුරු කෙරෙහි කරුණාව ඕන. මෛත්‍රිය ඕන. ඒ නිසා මේ වරදට සමාව දීම ඕන. එහෙමයි. වරදී නැගී සිටීම ඕන. ඉතින් ඒ ඒ ගුණ ධර්මත් එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් රජතුමා මානසිකාරය ගැන ප්‍රශ්නේ අහලා එතකොට කිව්වා මානසිකාරය කියන්නේ ප්‍රඥාව නෙවෙයි. මොකද සතාසීපාවටත් මානසිකාරය තියෙනවා නමුත් ප්‍රඥාව නැහැ කියලා. ඉතින් රජතුමාගේ ගැටලුව ලිහුණා. එහෙමයි. ඉතින් රජතුමා අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ මානසිකාරය කියලා එකක් දැන් ඔය කිව්වනේ. එහෙමයි. ප්‍රඥාව කියලා එකකුත් කිව්වනේ. එහෙමයි. එතකොට නාගසේනයන් වහන්සේ මේ මානසිකාරය කොයි වගේ එකක්ද කි ස්වභාවය? ප්‍රඥාවේ ස්වභාවය කොයි වගේද? ඊට පස්සේ කියන රජතුමනි මානසිකාරයේ ස්වභාවය තමයි යමක් ඒක රාශී කිරීම. මානසිකාරයේ ස්වභාවය තමයි යමක් එක් රැස් කරනවා. ප්‍රඥාවේ ස්වභාවය තමයි යමක් සිඳලා බිඳලා දානවා. මේක අපූර්වට ඉගෙන ගන්න මේ කාරණාව. ඊට පස්සේ නැවත සීකරනවා. මානසිකාරයේ ස්වභාවය තමයි යමක් ඒක රාශී කරන එක. ප්‍රඥාවේ ස්වභාවය තමයි සිඳ බිඳ දානවා කියන එක. ඒකට එක් රැස් කිරිල්ලයි සිඳ බිඳ දානවා කියන එක කෘත්‍ය දෙකක් දෙකක්ද? දෙකක් දෙකක් ස්වාමිනේ. දෙකක්. ඊට පස්සේ අහනවා ස්වාමීනි මානසිකාරයේ යමක් ඒකරාශී කරන්නේ කොහොමද? ප්‍රඥාව යමක් සිඳවිඳ දමන්නේ කොහොමද? ඊට පස්සේ ස්වාමීනි මට උපමාවකින් පහදලා දෙන්න. රජතුමනි ඔබ යවමිටි ගැන දන්නවද? එහෙමයි ස්වාමීනි. දැන් යවකෙත් හරියට ඉන්දියාවේ තියෙනවනේ. දැනුත් තියෙනවා. දැනුත් ඉන්දියාවේ යවකෙත් තියෙනවා. එතකොට ඒ කාලේ ඉඳලා යවහල් තියෙනවා. අහනවා ඔබතුමා දන්නව නේද යවකෙත් ඊට පස්සේ කියනවා ස්වාමීනි දන්නවා මහරජාණෙනි යව නෙලන උදවිය යවමිති සකසන්නේ කොහොමද අහනවා ස්වාමී රජතුමනි යව නෙලන උදවිය යවමිති සකසන්නේ කොහොමද කියනවා ස්වාමීනි පළමුවෙන් වම් අතෙන් යවමිටි ගන්නවා. ඒ කියන්නේ කපන විදිහනේ මේ කියන්නේ. අරන් ඊළඟ මේ වම් අතින් අරන් දකුණු අතින් දැහැකත් තරම් කපනවා. <laughs> ස්වාමීන් අපි ගෝයන් කපන විදිහ ගෝයන් කපන තමයි. <laughs> එහෙමයි අවශ්‍යයි. <laughs> ඔව්. ඒක මැවිලා පේනවා නේ. එහෙමයි ස්වාමීන්. වම් අතින් අරගෙන දකුණු අතින් කපනවා. එහෙමයි. ඊට පස්සේ කියනවා මහරජාණෙනි යවමිටිය වම් අතින් අල්ලාගෙන දෑකැත්ත දකුණු අතින් ගෙන යව සිඳින්නේ යම්සේද. එහෙමයි ස්වාමීන්. ඒ අයුරින්ම මහරජාණෙනි දහමේ හැසිරෙන ශ්‍රාවකයා හෙවත් යෝගාවචර තෙමේ. මානසිකාරයෙන් මනස අල්ලාගෙන ප්‍රඥාවෙන් කෙලෙස් සිඳින්නේය. මෙසේ මහරජාණෙනි ඒට ඒ එකට එක්කොට ගැනීමේ ස්වභාවයේ මානසිකාරයයි සිඳවිඳ දැමීමේ ස්වභාවයේ ප්‍රඥාව. එහෙමයි ස්වාමීනි. ඔන්න ඔය තමයි දේශනාවේ තියෙන එක. තේරුම් ගන්න ඔබ ඔබට ඒ අහපු වචන ටිකෙන් තේරුම් ගන්න. එහෙමයි සම්. මානසිකාරය කියන්නේ ක්‍රැෂ් කරන එක, ප්‍රඥාව කියන්නේ සිඳ බින්ද දමන එක. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ප්‍රඥාවෙන් කෙනෙක් අවබෝධ කරගන්නේ මේක අනිත්‍යයි කිය. එහෙමයි. වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්න. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මානසිකාර කරනවානේ. ඒක අයිති ප්‍රඥාවට නෙමෙයි. ඒක අයිති මානසිකාරයට. එතකොට ඒක යම් මොහොතක අනිත්‍ය තේරුම් ගන්නවානේ. දුක අනාත්මය තේරුම් ගන්නවානේ. ඒක තේරුම් ගන්නකොටම කෙලෙස් නැති වෙනවානේ. දැන් සාමාන්‍යයෙන් අඳුරු කුටියක පහනක් දැල්ලූ සැනින් අඳුර දුර වෙනවානේ. ඒ වගේ ඒ අනිත්‍ය තේරුම් ගත්ත ගමන්ම ඒ ඒ ත්‍රිලක්ෂණේ තේරුම් ගත්ත ගමන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ කෙලෙස් නැති වෙලා යනවා. ස්වාමිනේ තවදුරටත් අපි පැහැදිලි කරගන්නේ කොහොමද? අපි හිතුවොත් අපිට තරහ සිතුවිල්ලක් ආවා රාගයක් ඇති වුණා කියලා. එතකොට මේ අපි කොහොමද ඒ කියන්නේ මෙහෙමයි. අපි කියමුකෝ යම්කිසි රාග සිතුවිල්ලක් කෙනෙකුට උපදිනවා. එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම උන්න ඒ රහතන් වහන්සේලාගේ යුගයේ ගමු. එහෙමයි. ඒක රහතන් වහන්සේ නමක් මහ වනයේට වඩිනවා. එහෙමයි. එතකොට මේ මහ රහතන් මේ රහතන් වහන්සේ නම නෙවෙයි. එක ස්වාමීන් වහන්සේ නම. බුද්ධ කාලේ. එහෙමයි. වඩිනකොට උන්වහන්සේ දැක්කා හිස් කබල මතු උන මේ මිනිහක් සෝනේ තියෙනවා මේ හිස් කබල මතු උන කිරිහට්ටියක් වගේ පෙනෙන ඒ වගේ ඇඟ හැමතැනීම පණුව උතුරන මල සිරුරක් දැක්කා. සාමාන්‍ය කෙනෙකුට මේ වගේ මල සිරුරක් දකිනකොට අප්පිරියාව, දුගුප්තාව තමයි ඇති වෙන්නේ පිළිකුල. ඊට පස්සේ නමුත් මේක උනේ පුදුම දෙයක්. උන්වහන්සේට රාගයක් ඇති වුණානේ මේක දැකලා. එහෙමයි ස්වාමීනි. රාග සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ උන්වහන්සේ ඒ පිස්සෙක් වගේ මොහොතක් ඒ දෙස බලා සිටියා. එහෙමයි. නමුත් එසැනින් උනාසට සිහිය ඉපදුනා. සිහිය තමයි සාමාන්‍යයෙන් කනට ගහන ගැහිල්ල. ඊට පස්සේ සිහිය ඉපදුනා. ඉපදිච්ච ගමන්ම ඒම සෝනේ එක පැත්තක ඉඳගත්තා. ඉඳගෙන මේ මොකද්ද මේ උනේ කියලා කල්පනා කළා. ශාරීරියේ සත්‍ය ස්වභාවය විමසුවා. ඒ ඔක්කොම ප්‍රඥාව නෙමෙයි ඔක්කොම මානසිකාරය. ඒ මානසිකාරය කර කර ඉන්නකොටම ලෝකයේ සත්‍ය ස්වභාවයක් ඇද්ද අනිත්‍ය කියලා. ලෝකයේ සත්‍ය ස්වභාවයක් ඇද්ද දුක් ස්වභාවය කියලා. ලෝකයේ සත්‍ය ස්වභාවයක් ඇද්ද මම මගේ මගේ ආත්මය කියලා ගන්න බැරි ස්වභාවයක්. ඒ අවබෝධ වුණා. ඒ අවබෝධ වෙනවත් එකම සකල ක්ලේශයන් ප්‍රහාණය වුණා. අන්නේ අවබෝධය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥාවට ආසන්න කාරණේ මානසිකාරය. එහෙමයි. ස්වාමීනි, මේ ප්‍රඥාව අපි නිරන්තරයෙන් භාවිත කරමින් කෙලස් නැති කරගන්නේ කොහොමද? දැන් අපි මේ ප්‍රඥාව නැවත භාවිතා කරනවා කියන්නේ මේකයි. දැන් ඔබට මතකද මේ ආලෝක සූත්‍රේ ආලෝක සූත්‍රයේ අහනවනේ කතන්සු ලබතේ ප්‍රඥා ප්‍රඥාව කොහොමද ලබන්නේ කියලා. ඒතකොට ඒ වෙලාවේ අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය සුසුස්ථා සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ එහෙමයි අන්න එනවා ඒක එහෙමයි රහතන් වහන්සේලාගේ ධර්මය මනා ශ්‍රද්ධාව පිහිටවාගෙන නුවණින් විමසනකොට ප්‍රඥාව උපදිනවා. ඒතර නුවණින් විමසනවා කියන කොටස හිතෙන්නේ මොකටද? ප්‍රඥාව. නෑ නෑ නෑ. ඒ ඉන්නේ ප්‍රඥාව උපදින්නේ. ඒතර එහෙනම් නුවණින් විමසනවා කියන කොටස අයිති කෝකටද? මානසිකාරයේද එහෙමයි සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බාන පත්තිය සුස්සෝසා ලබතේ පඤ්ඤං අප්‍රමත්තෝ විචක්කනෝ එහෙමයි නො අප්‍රමාදීව නුවණින් වසන ඒක යෝනිසෝ මනසිකාරය කියන වචනේ තනියෙන් ගන්න නැතුව යෝනිසෝ මනසිකාරයට තමයි අයිති එතකොට මේ යෝනිසෝ මනසිකාරයෙන් විමසනකොට තමයි යමක් උපදිනවද ඒක තමයි ප්‍රඥාව ඒකයි එකෙන් තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මේ හිත හැමතැනම විසිරිලා තියෙන්නේ. එහෙමයි. දැන් රූප ගත්තොත් එහෙම වෙන වෙනම ගත්තොත් එහෙම මේ එක එක දේවල් පේනවා. දැන් අපි මෙහෙම ඇස් දෙක ඇරියොත් කොච්චර දේවල් පේනවද? ඒසොර ඒක නුවණින් විමසලා ගන්නවා ඇහැට පේන රූපේ කියලා තනි අරමුණකට ගන්නවා. කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස කියලා අර ඉන්ද්‍රියන් හයට ගෝචර වෙන බාහිර අරමුණු විදිහට ගන්නවා. කල්පනා කරනවා. ඒ අරමුණ ඔස්සේ. අන්න මානසිකාරයෙන් එකතු කළා. අර ජවමිටිය ගත්තා වගේ. එහෙමයි. ඒ ගත් එක තමයි ඊට පස්සේ කපන්නේ. ඒ විදිහට ඇහැට පේන කනට ඇහෙන ස්වාමීනි කපනවා යනු අනිත්‍ය වශයෙන් සිටීම ධාතු මනසිකාර වශයෙන් සිටීම එහෙම හිතලා නෑ එතන කප ඒ කපනවා කියන එක උපමාවන්නේ සිඳිනවා බන්ධනේ සිඳිනවා කියන එක එහෙමයි ඒ කෙරෙහි තියෙන ඇල්ම නැති වෙනවා ඒ කියන්නේ මානසික මානසිකාරයෙන් ඒ ධර්මානුකූලව ඒ කාරණාව කෙරෙහි විමසා විමසා විමසා විමසා ඉන්නකොට ඒ කෙරෙහි තියෙන කැමැත්ත බන්ධනේ නැති වෙලා යනවා මෙදොරේ නැතිවීම පිණිස ඔහුව මෙහෙවන්නේ ප්‍රඥාවෙන්. එහෙමයි. එතකොට දැන් තවත් ගමු අපි. තවත් අපි ගමු ඔන්න මේ ශාරීරියේ කොටස් 32කට වෙන් කර කර විමසනවා. එතකොට කොටස් 32ේ ස්වභාවය විමසා විමසා ඉන්න එක අයිති යෝනිසෝමස්කාරය. එහෙමයි. එතකොට මේ එහි තියෙන සත්‍ය ස්වභාවය අවබෝධ වෙනවද? ඒකයිති ප්‍රඥාවට. සත්‍ය ස්වභාවය අවබෝධ වුණා කියන්නේ ඒ කෙරෙහි තියෙන චන්ද්‍රාගය නැති වෙලා යනවා. අන්න බන්ධනේ සිඳුණා. මේ විදිහට මේ ශරීරයේ පටවිය ආපෝ තේජෝ වායෝ විදිහට විමසා විමසා ඉන්නවා. ඒකයි තියෙන්නේ සමානසිකාරයට. විමසා විමසා ඉන්නකොට සත්‍ය ස්වභාවයම Tamanට අවබෝධ වෙනවා මේකේ තියෙන සතරමා ධාතු. මෙහි ගත යුතු දෙයක් නැහැ කියලා අවබෝධයක් ඥානයක් උපදිනවා. එතකොට එහි කෙරෙහි තියෙන බන්ධනය නැති වෙනවා. ඒ ඒ බන්ධනේ නැති වෙන්නේ අවබෝධ ඥානෙ. ඒ ප්‍රඥාවයි. එහෙමයි. එතකොට ඒ බන්ධනේ නැති වෙන්න කල්පනා කරන්න මේ ඔක්කොම ගොනු කරගත්තානේ. ඒ ගොනු කරගන්නේ මානසිකාරයෙන්. ස්වාමීනි තමන් තුළ ඇති වෙන කුසල කුසල පිළිබඳව වැටහීම ඒක යෝනිස්ව මානසිකාරය වෙනවද? කුසල කුසලයේ ගැන තියෙන වැටහීම මේ මේ මොහොතේ තමන්ගේ හිතේ වැඩ කරන දේ පිළිබඳව සිහිනුවන පැවතීම ස්වාමීන් ඒ ඒ මේ මට මේ ඇති වෙන්නේ රාගයේද මට මේ ඇති වෙන්නේ දේශයේද ආදි වශයෙන් ඔව් ඒකත් බහක් අපි ගත්තොත් එම් භාග්‍යතුන් වහන්සේගේ සතිපට්ඨාන විග්‍රහයත් එක්ක එහෙමයි සිතේ ඇතිවෙන කුසල් අකුසල් ගැන සිහියෙන් කල්පනාවෙන් ඉඳීම චිත්තානුපස්සනාවටයි තියෙන හිතේ ස්වභාවය එහෙමයි එතකොට ඒ ඒකෙමුත් හිත නේද අල්ලන්නේ එහෙමයි ඒකෙන් හිතනේ අල්ලන්නේ. ඒතකොට ඒක අයිති මොකටද? යෝනිසමනස්කාරයට. දැන් මේක අපි ගත්තොත් එහෙම මේ කරුණ අනුව තේරෙන්නේ ප්‍රඥාවට ආසන්න කාරණේ යෝනිසමනස්කාරය. එහෙමයි. හැබැයි යෝනිසමනස්කාරයයි ප්‍රඥාවයි කියන්නේ දෙකක්. යෝනිසමනස්කාරයෙන් කියන්නේ අර විසිරිලා තියෙන කරුණු ටික එක තැනකට ගන්නවා. එහෙමයි. තේරුණානේ? ප්‍රඥාවේ ස්වභාවය තමයි ඒ එකතැනට ගත්ත දේ සත්‍ය ස්වභාවය ඔහුට වටහා දීලා එහි කිරී තියෙන චන්දරාගයේ සිඳලා දාන එක. එතකොට මේ මහරහතන් වහන්සේ නමක් මේ විදිහට විග්‍රහ කරනවා මිසක් සාමාන්‍යයෙන් අපිට එකපාරම තේරුම් ගන්න බෑ. නැත්තම් අපි කුසල් අකුසල් තේරුම් ගැනීම අපි සාමාන්‍යයෙන් ප්‍රඥාව ගණේට අපි කතා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා සිදු වේවා. මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ අපි ඔබට ආයාද කරමින් සිටින්නේ. ඒ නාගසේන මහරහතන් වහන්සේගේ මහා පටිභාණය ඒ වගේම මිලිඳු රජතුමන්ගේ විමර්ශන නුවණ මේ සියලු කාරණා එකහස් වීමෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ යම් උතුම් නිර්මල බුද්ධ වචනයක් වේද ඒ බුද්ධ වචනය යලි යලි විසද වී විවරණය වී සමස්ත ශ්‍රාවක පින්වත් ඔබ අපට සමස්ත සදේවක ලෝකයාට දායාද වීම තමයි සිදු වුනේ. ඉතින් ඒ අසිරිමත් දහම් පිළිසඳර අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණාවෙන් පහදා දෙන අවස්ථාව මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාම් පිළිසඳර සමග ඔබ රැඳෙන්නේ. අපි පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරලා තවදුරටත් කාරණා දැනගන්න සතුටුයි ස්වාමීනි අවසරයි. ඔව් අපි මේ කාරණාවේදී අපිට දැන් ඊළඟට මිනිඳු මිනිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා අන්‍යෝ කුසල් දහම් පිළිබඳව. එතකොට අන්‍යෝ කුසල් දහම් පිළිබඳව දැන් අර අතන කාරණාවක් තිබ්බනේ යෝනසෝ මනසකාරයත් ප්‍රඥාවත් ඊළඟට අන්‍යෝ කුසල් දහම් මුල් කරගෙන තමයි මේ උපතක් කරා යන්නේ නැත්තේ. එහෙමයි ස්වාමී. ඒතර රජ්ජුරෝ ඒ කාරණාව හොඳට මතක තියාගෙන ඉඳලා රජ්ජුරෝ ඉස්ලාම ඇහුවා මානසිකාරය කියලා. එවනස මානසිකාරය කියන්නේ මොකක්ද කියලා. එහෙමයි. ඊළඟට ඇහුවා ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ රජ්ජුරෝ ඊළඟට අහනවා අන්‍යෝ කුසල ධම් මොනවද කියලා. ඊට පස්සේ දැන් අන්‍යෝ කුසල ධම් මොනවද කියලා අහලා නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරාට පස්සේ ඒ කරුණු එකින් එක අහනවා. එතන මෙතන ඉඳලා ලස්සනට ගොනු වෙවි යන්නේ. එහෙමයි. ඒතර මේක මේ ඒ ක්‍රමයේ ඒතර එකට එකක් බද්ධ වෙනවා. දැන් මේ කලින් ආපු ප්‍රශ්නේනේ මේක බද්ධයිනේ. ඒ වගේ මේ ක්‍රමයේ අනුගමනය කළා තමයි විෂ්ණු ශර්මන් පංචතන්ත්‍රය ලිව්වේ. සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ඒ මේ ධර්මයේ මුල් කරගෙනම බෞද්ධ දර්ශනයම තමයි සොරාගත්තේ විෂ්ණු සර්මන් පංචතන්ත්‍රයේ. මොකද පංචතන්ත්‍රයේ කියන ඒ සංස්කෘත පොතේ කතා තියෙනවා. එකට එකක් බද්දයි. එහෙමයි. ඒතකොට එක එක කතාවකට අනෙක් කතාව බද්ධ කරලා යන ක්‍රමේ මේ ධර්මයෙන් ගත් එක. ඊළඟට තමයි මේ පංචතන්ත්‍රයේ තියෙන කතා 100ට 90ක් 190ක් ජාතක කතා. ඒකෝට අපි ජාතක කතා කියවන්න කලින් මේ පංචතන්ත්‍රය ඉස්සර කියවලා තිබ්බා ඉස්කෝලේ යන කාලේ. එතකොට අපි පුදුම වුණා මේ වෙන වේද වේදාන්තරවල Hindu ධර්මයේ තුල පුදුම දේවල්නේ මේ තියෙන්නේ කියලා පුදුම වුණා. නමුත් මේවා ජාතක කතාවල තියෙනවා කියලා කියලා දෙන්න අපිට කෙනෙක් හිටියේ නෑ. නමුත් ලොකු ස්වාමීන් වහන්සේට පිළිසිද්ධ වෙන්න ජාතකතා පරිවර්තනය කරලා අපේ භාෂාවට එනවත් එක්ක තමයි ආශාව උපදින්නේ. කැමැත්ත උපදින්නේ. ඒක මම වෙන කෙනෙකුට මේකක් කියනව නෙවෙයි. ඒක ඉතින් හිතන එක පැය කියන්නේ. ඊට පස්සේ ඒ නිසා අපි ජාතක කතා කියවගෙන කියවගෙන යනකොට තේරෙනවා ආ මේ අපේ මේ ජාතක කතාවල තියෙනවා නේද මේ සොරකම් කරලා තියෙන්නේ වෙනස් විදියකට කියලා. ඒ නිසා මහත්ය කාලයක් යනකොට හැම ආගමක්ම එකක් කියලා හැම ආගමිකම කියයි දැන් අපි දහම් වැඩසටහන් වලට යනවනේ. යනකොට අන්‍යාගමික දරුවෝ සමහර වැඩසටහන් වලදී ඉන්නවා. ඉතින් එයාලා ධර්මය අහනවා. ධර්මය අහලා අයාලම අපිට පස්සේ ඇවිල්ලා කියනවා ඕවම තමයි ස්වාමීන් වහන්සේ අපේ ධර්මයේ තියෙන්නේ කියනවා. ඉතින් අපිට පුදුම හිතෙනවා සාරා සංකේය කල්පලක්ෂයක් විරුම් පුරලා සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා පෙර නොයසු විරු ධර්මයන් දහම් ඇස පහළ කරගෙන සම්මා සම්බුද්ධ නම් වූ ගුණයක් මේ ලෝකේ කිසිම පොතක පතක දර්ශනයක නැති දෙයක් තමන්ගේ හද මඩලෙම උපද්වාගත්ත ශාස්ත්‍රඥාන්සේගේ ධර්මය මේ වෙනත් ලෝකයේ වෙන දහමත් එක්ක කෙසේනම් සමාන වෙන්නද කියලා. උනේ සොරාගත්තා. දැන් අපේ තියෙන වචන පවා බලන්න. දැන් අපි කියමු ඔබ වහන්සේ නාහිමි එහෙමයි ස්වාමී ඈ ඒව ආරාම. පුදුම තරම් මේ බුදුමහාමීකින් නිවිලා නේ ස්වාමීනි අවශ්‍රය වහන්සේ මතක කරලා. ඔව් දැන් ඒ කියන්නේ ඒ වචන පවා දැන් වෙනත් ආගම් වලටත් පාවිච්චි වෙනවනේ. එහෙමයි ස්වාමීනි. නේද? වෙනත් ආගම් වලට පාවිච්චි වෙනවා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ එහෙමයි. ඒවා ඊළඟට මම සදහැතියා ශ්‍රද්ධාවන්තයින් කියන එක වෙන ආගම් වලක් පාවිච්චි වෙනවා දැන්. ස්වාමීනි මේ බුද්ධ ශාසනයෙන් පිට ශ්‍රද්ධාව ඇති වෙනවන්නේ? ශ්‍රද්ධාව කියන්නේ මෙහෙමයි. ශ්‍රද්ධාව කියන එක සමස්තයක් වශයෙන් ගත්තොත් ඒ විශ්වාසයක් ඇති වෙන එකනේ. එහෙමයි. විශ්වාසයක් ඇති වෙන එක. බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාව කියන්නේ ශාස්ත්‍රෝන් වහන්සේගේ අවබෝධය කෙරෙහි යම් විශ්වාසයක් ඇති වෙනවාද ඒ තමයි නිවනට උපකාරී වෙන ශ්‍රද්ධාව. එහෙමයි. ඒක තමයි නිවනට උපකාරී වෙන ශ්‍රද්ධාව. හැබැයි ඒ ප්‍රශ්නේ අපිට ඉදිරියේ කතා කරන්න පුළුවන්. දැන් මෙහි මිලිඳු රජතුමා ඊළඟට ශ්‍රද්ධාව ගැන කරුණු අහනවා. එතකොට නමුත් මේකේ දැන් තවත් කාරණාවක් අපි තේරුම් ගන්න ඕන. ඒ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ප්‍රඥාව මිනිස්සෙකුට ඒ තරම්නම් දෙයක් නෑ. ඒක ඒක බුද්ධ වචනේ කියපු ප්‍රඥා නරාණන් රතන. මිනිසයාට තියෙන උතුම්ම මැනික තමයි ප්‍රඥාව. කල්පනා කරලා මේ යමක් සිඳ බින්ද දාන්න පුළුවන් ඥාන ශක්තියක් උපදින එක. එතකොට මේ ප්‍රඥාවේ අවසාන කෘත්‍ය ඒකාන්ත කෘත්‍ය කෙලෙස් නැසන එක. එතකොට මේ ප්‍රඥාවේ එක එක තියෙනවා ඒකේ ප්‍රඥාවේ අඩු වැඩි බවක්. ඒකට කියනවා ඉඳුරංගේ මේ ඉඳුරංගේ අඩු වැඩි බව, මෝරපු බව, සියුම් බව. ඉඳුරංගේ තීව්‍ර බව, සියුම් බව. ඒ වගේ එක එක්කෙනාගේ ප්‍රඥාවේ සියුම් බව තියෙන්න පුළුවන්. යමක් තේරුම් ගැනීම. ඉතින් ඒ නිසා මෙතනදී නමුත් ප්‍රඥාවේ කෘත්‍ය නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. ප්‍රඥාවේ කෘත්‍ය තමයි සිඳල බිඳල දාන එක. මානසිකාරේ කෘත්‍ය තමයි ඒක ඒක රාශී කරන එක. මොකද මනස විසිරීලා තියෙද්දී හැම පැත්තකම මේ ප්‍රඥාවෙන් කරන දේ කරන්න බෑ. ගොයන් කපන්න අත් දෙකම ඕන. එක අතකින් අල්ලා ගන්න ඕන අනිත් අතින් කපන්න ඕන. ඉතින් ඒ නිසා මානසිකාරය ඕන. හැබැයි කපලා අල්ලා ගන්නෑ. අල්ලගෙනයි කපන්නේ. ඒ නිසා මානසිකාරය තමයි පිහිටන්න ඕන. යෝනිසෝ මානසිකාරය තමයි පිහිටන්න ඕන. යෝනිසෝ මානසිකාරයෙන් තමයි ඊට පස්සේ මේ ඒ කාරණාව අල්ලගන්නේ ඒකට සතර සතිපට්ඨානය කියන්නේ තනිකර සතර සතිපට්ඨාන හිත පීඨ වීම අයිති යෝනිසෝ මනසිකාරයට. එතකොට අර විසිරිලා තියෙන හිත ආනාපාන සතිය විදියට හෝ එක තැනකට ගන්නවා. අන්න මනසිකාරය යෝනිසෝ මනසිකාරය. විසිරිලා තියෙන හිත ඉරියව් වලට ගන්නවා. එතකොට එහෙම ගත්තට පස්සේ අර හිත එක තැනකට මිචි අල්ලගත්තට පස්සේ මනසිකාරයෙන් අන්න ප්‍රඥාවෙන් මේක සිඳිනවා. මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය මම මගේ මගේ ආත්මේ නොවන ස්වභාවය මේ අවබෝධ කරනවා අවබෝධ කරපු ගමන් කෙලෙස් සංසිඳෙනවා යම් වෙලාවක අවබෝධ කරන්නේ මේ මොහොතේමයි කෙලෙස් සිඳින්නේ යම් වෙලාවකද කෙලෙස් සිඳින්නේ මේ මොහොතේමයි අවබෝධ වෙන්නේ පැහැදිලි නේද ඒ විදිහට තමයි ප්‍රඥාවයි යෝනිසෝ මනසිකාරය කියන එක තේරුම් ගන්න ඕනේ ඉතින් ඒ පිළිබඳව යොනිස මානසිකාර්යය සහ ප්‍රඥාව සම්බන්ධව තියෙන ඒ මිලිඳු රාජ ප්‍රශ්නේ පරිච්ඡේදයේ කියව ගන්න එක කාටත් උපකාරයයි කියලා මේ මොහොතේ අපිට සිහිපත් කරන්න වෙනවා. ස්වාමීනි අපි ඊටාම ගෞරවයෙන් ඔබ වහන්සේ වන්දනා කරනවා.